හැම දිනාටම සෙරුවන් සරණයි. අද 2019 ජනවාරි මාසේ 31 වෙනි බ්‍රහස්පතින්දා සිඩ්නි වේලාවේ සවස් 8ට ඒ වගේම නව ශ්‍රී ලංකා වේලාවේ රාත්‍රී 10ට ආරම්භ වෙන මේ ධර්ම සාකච්ඡාව සවනට සිස්ට සෝස්තේ කියන මේ ධර්ම සාකච්ඡාවට අදත් අපහා සම්බන්ධ වෙනවා නව ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද වේමඩ ජිනාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙමින් අපි පාද නමස්කාර කර පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේට ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත ධර්ම කරුණු අපට මතු කර දෙන ලෙසට ස්වාමීන් වහන්සේ පෙරවත් කරනයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰුවඥ ධර්මරාජානන් වහන්සේට මේ මුළු තුන් ලෝක ධාතුවම කාම රූප අරූප කියනා වූ ලෝක ධාතුන් තුනම ධර්මයෙන් එළිය කරගෙන ධර්මයෙන් ආලෝකමත් කරගෙන ලෝකයට පහළ වී වදාලා වූ ගාම්භීර ධර්ම පණිවිඩයේ ලෝකයට විවර කළා වූ ධර්මයෙන් අනේක සත්සංගේ චිත්තසංතානයන් පිබිදෙව්වා වූ ආලෝකමත් කරා වූ එළිය කළා වූ අනන්ත සත්වයන්ට නිර්වාණ ධාතුව කියලා ධර්මයක් තිබෙන බව ඒට ය아가න්න පුළුවන් බව ඒ නිර්වාණ ධාතුවේ උතුම් වූ සැපතක් තියෙන බව ලෝකයාට හෙළිපෙහෙළි කරා වූ ඒ නිර්වාණ ධාතුවට ය아가න්න ප්‍රතිපත්ති මාර්ගයක් එළිය තියෙන මාර්ගයක් පහදා දේශනා කොට වදාලා වූ අනන්ත සත්‍යයන් ඒ නිර්වාණ ධාතුවට ඇතුල් වෙනවාට පුදුමාකාර ධර්මච්ඡන්දයක් ඇත්තා වූ ධර්මච්ඡන්දයක් කුසල ඡන්දයක් පිරිසන්තානයක් දැරුවා වූ සෑම විටම සත්වයන්ගේ సంతාන දේශනා මාර්ගයෙන් ඒ උතුම් නිර්වාණ ධාතුව පැත්තට හැරෙව්වා වූ නිවන් මාගේ ගමන් කරන්නා වූ දෙවියන්ට, මිනිසයන්ට, බ්‍රහ්මයන්ට නිරන්තරයෙන් උද්‍යෝගී කර ධර්මදේශනාවන් පවත්වමින් පිහිට වුණා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරයේ වේවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලිව පිරිසිදුව නිර්මලව අවබෝධය කොටගත් ආ වූ ඒ උතුම් වූ ධර්ම රත්ණයට ලෝකයාට දේශනා කොට වදාලා වූ ධර්ම රත්ණයට ප්‍රතිපත්ති වශයෙන් පිහිටා තිබෙනා වූ ධර්ම රත්ණයට මම নমස්කාර කරනවා වේ নমස්කාරය වේවා. මේ ප්‍රණීත වූ ශාන්ත වූ උතුම් වූ නිර්මල ධර්ම මාර්ගයේ සුපටිපන්නාදී ගුණ ඇතිව ගුණධාරීව ශාන්තව සුපේසලව වැඩම කොට වදාලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණ නිස්පර්ශ කොට වදාළ නිර්වාණ ධාතුවට එක එක්කාසු වුණා වූ වැඩම කොට වදාලා වූ නිවෙනින් සැනසී ගියා අෂ්ටාර්ය පුත්‍ර මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර මාගේ නමස්කාරය වේවා අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන් අනන්ත ගුණ ඇති ධර්ම රත්න ආනුභාව බලයෙන් අනන්ත ගුණ ඇති සංඝ රත්න ආනුභාව බලයෙන් බුද්ධ ධම්ම සංඝයන ත්‍රිවිධ රත්නයේ ගුණ ඒක චිත්තක්ෂණයක වශයෙන් හෝ වේවා මෙනෙහි කිරීමෙන් নমස්කාර කිරීමෙන් උපදවාගත් කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ වචන මාලාවට කන් යොමාගෙන ධර්මයේ හිතීමේ සාකච්ඡා කිරීමේ මානසිකාරයේ පෙරදරි කරගත්ත හිතින් ධර්මය ඇසීමේ බලාපොරොත්තුෙන් සිටිනා මේ පින්වතුන් මේ මොහොත දක්වාම සිදු කරගත්තා වූ හේක ආකාර පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ පින්වත් හැම දිනාටම කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කාණ්ඩය මේ ධර්ම කොටාසය අභිධර්ම විස්තරය මේ පින්වත් හැම දෙනාටම වැටහෙවා මේ පින්වත් හැම දෙනාටම තේරේවා මේ පින්වත් හැම දෙනාට මේ ධර්ම කාණ්ඩේ වටහාගෙන තේරුම් අරගෙන උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීම වශයෙන් මේ බණ ඇසීමේ ප්‍රතිපත්තිය යෙදিলা අඩුපාඩු ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ප්‍රඥාව මෝරවාගෙන මේ ධම් ඇසීමේ ප්‍රතිපත්තියෙන් පිළිවෙතින් හිත සමාධි කරගන්නා වූ ප්‍රතිපත්තියෙන් පිළිවෙතින් මෙනෙහි කිරීමේ ප්‍රතිපත්තියෙන් පිළිවෙතින් ගමන් කොට සෑම දිනාටම උතුම් අමාමහ නිවන සැනසීමට ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් මේ පින්වතුන්ට මම තව ධර්ම කාණ්ඩයක් කියලා දෙනවා. එදිනදා ජීවිතයේට යොදාගෙන බලන්න පුළුවන් ආකාරයේ පැත්තකට හැරිලා. මේක පෙර අවස්ථාවකදී මේ පින්වතුන්ට මතක ඇති මේ දහම් වැඩසටහන තුළින් අපි ධර්මකාණ්ඩයක් මතක් කළා උපනිශ්‍රේ පත්‍ය කියලා. උපනිශ්‍රේ කියලා කියවේ බලවත් වූ උපකාරය කියන එකයි. බලවත් වූ උපකාරය පත්‍ය වෙන ආකාරය අපි කියලා දුන්නා. ඒ කාරණේ තිබෙනම අවස්ථා තුනක්. ආරම්මන වශයෙන් උපනිශ්‍රේ වෙනවා කියලා කිව්වා. අනන්තර වශයෙන් උපනිශ්‍රේ වෙනවා කියලා කිව්වා. ප්‍රකෘති වශයෙන් උපනිශ්‍රේ වෙනවා කියලා කිව්වා. මම මේ ගිය අවස්ථාවේදී ආරම්භන වශයෙන් උපනිශ්‍රේ වෙන ආකාරයේ මේ පින්වතුන්ට කුසල වශයෙන් අකුසල වශයෙන් අව්‍යාකෘත වශයෙන් ඒක අරමුණු වෙන්නේ කොහොමද? ප්‍රත්‍ය ධර්මයන් වෙන්නේ කොහොමද? ප්‍රත්‍ය උප්පන්නයන් වෙන්නේ කොහොමද කියලා කියලා දුන්නා. අද මම මේ පින්වත්තුන්ට කියලා දෙන්න යදාගත් ධර්ම කොටාසය ඒකෙම තව ඈඳියක් හැබැයි ඒකේම දිග්වැසෙන කොටසක් හැබැයි ඊට කලින් අපි නැවත අපේ හිතවලට මේ කරුණ ටික සිහිගන්වා ගනිමු ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ හේතුව සහ ඵලය හේතුවයි ඵලයයි දේශනා කරනවා හේතුවයි ඵලයයි දේශනා කරනකොට එක එක්කෙනාගේ ප්‍රඥාවේ හැටියට සද්ධාවේ හැටියට ධර්මයන් මොහු කරා ගිය ආකාරයට තමයි උභාසි දේශනා කරන්නේ ධර්මයේ වැඩිලා නැති ධර්මයේ මොහු කරා ගියේ නැති ධර්මයෙන් නීරින් ස්වභාවයටපත් වෙච්ච නැති හිත් අය තියෙන අයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට ගියේ නැහැ ගැඹුරින්. ඒක අපි හොඳට මතක තියාගත යුතුයි. ඒ වගේම හොඳට මේරුම් හිතක් තියෙන අයට සද්ධාවෙන් ප්‍රඥාවෙන් සමාධියෙන් මේරීම් හිතක් තියෙන අයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට කිසිසේත් පසුබට වුණේ නැහැ. බොහොම කරුණාවෙන්, බොහෝම මෛත්‍රියෙන්, ලං වෙලා දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ධර්ම දේශනා කළා. ඒ හිත්වලට නිර්වාණ ධාතුව ස්පර්ශ කරවල දෙන්න. එතකොට මේ හේතුඵල ධර්ම දෙක දේශනා කරනවා කෙටි ක්‍රමයට විස්තර ක්‍රමයට. මෙතන තිබෙන්නේ හේතුඵල ධර්ම විස්තරව පුංචියට කඩලා පුංචියට බෙදලා පුංචියට විමර්ශනය කරලා ඒ වගේ තිබෙනා වූ ධර්ම හොඳට අහු කරලා දෙන එකයි. පෙළගස්සලා දෙන එකයි. ඒ වගේම විස්තර කරලා දේශනා කරන එකයි. ඒ කොටසක් තමයි අපි මේ කතා කරන්නේ. ඒ තමයි මේ පත්ති විභාගය. ඒක නැත්තම් මේ පටිච්ච සමුප්පාදයේම ඉස්සරහට ගිහිල්ලා තිබෙනා මේ හේතුඵල ධර්ම. මෙතන හේතුඵල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙතන තිබෙනවා මේ හේතුඵල කියන්නේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය උප්පන්න ධර්ම හැටියට. මේ ධර්මතා දෙකක් තියෙනවා. ප්‍රත්‍යය ප්‍රත්‍ය උප්පන්න ධර්මයි. ප්‍රත්‍ය කියලා කියන්නේ යමක් ඇති වෙන්න. යමක් පහළ වෙන්න. යමක් මතුවෙන්න සහ පවතින්න. හේතු වෙන මුල් වෙන ප්‍රධාන කාරණයක් වෙන ඒවටයි කියන්නේ ප්‍රත්‍ය ධර්මය කියලා. ඊළඟට ඒ ප්‍රත්‍ය ධර්මය හේතු කරගෙන ඒ ප්‍රත්‍ය ධර්මයේ බලයෙන් ඒ ප්‍රත්‍ය ධර්මයේ ආකාරයෙන් ප්‍රත්‍ය ධර්මයේ ආනුභාවය නිසා තවත් යමක් අනතුරුව ළඟ හෝ දුර පහළ වෙනවා නම් මතුවෙනවා නම් ඒකට භාවිතා කරන වචනය පච්චුප්පන්නේ. ප්‍රත්‍ය නිසා උපන්නේ. ප්‍රත්‍ය උපන්නේ. ඒ කාරණේ අපි නිතර හිතේ තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය උපන්නේ. පටිච්ච සමුපාදේ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම කියන්නේ. හේතුව නිසා හටගත්තු ධර්ම එතන ඒ භාෂාව කියනවා. අද අපි මේ උපනිශ්‍රේ පත්‍ය යටතේ ප්‍රකෘති උපනිශ්‍රේ පිළිබඳව කරුණ ටිකක් දැනගන්න එක වටිනවා. මේකට කියන්නේ ප්‍රකෘති උපනිශ්‍රේ. මේ ප්‍රකෘති උපනිශ්‍රේ හරියේ එදිනදා ජීවිතයේ කෙරෙන්නා වූ දේවල් වලට බැසගන්ට ඒ වගේ ධර්මයේ පොඩ්ඩක් හාරලා අවසරා මෙනෙහි කරගන්න හරි වටිනා හරි වටිනා මඟ පෙන්වීමක් ඒ වගේම අපේ හිතේ පැත්තට නැඹුරු කිරීමක් තිබෙන ධර්ම විග්‍රහය. අපි ඉස්සෙල්ලා දැනගනිමු මේ ප්‍රകൃතිය කියන්නේ මොකක්ද? උපනිශ්‍රේ කියන්නේ බලවත් උපකාරක හේතුවනේ. ප්‍රകൃතිය කියලා කියන්නේ මේ අපේ හිතවල නැති වෙනවා නිකන් ධර්ම ස්වභාවයක්. ඒ ප්‍රකෘතික ධර්ම ස්වභාවය නිසාම ප්‍රකෘතියෙන් පහළ වෙන්නා වූ ප්‍රකෘතියෙන්ම ඉපදෙන්නා වූ ප්‍රකෘතියෙන්ම ඒ හිතවල තිබෙන්නා වූ ධර්ම හේතු කරගෙන මේ අපේ හිතවල සංසානවල යම් යම් ධර්ම පහළ වෙනවා. ආන්නේ ඒකට කියනවා ප්‍රකෘතිය ධර්ම නිසා පහළන ධර්ම විස්තර කරන ප්‍රකෘති උපනිෂද පත්‍ය කියලා. අපි ඔකට යොදලා තිබෙන ධර්ම මේ පාළි ධර්ම විග්‍රහය පොඩ්ඩක් ස්පර්ශ කරමු. මෙන්න මේ විදිහට. ධර්මතා කීපයක් තියෙනවා. ශ්‍රද්ධාව, අපි ওই සූත්‍රවල කියන්නේ සීලය, සුතය, මේ ත්‍යාගවන්ත ගතිය, ප්‍රඥාව. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේවා කොහෙද තියෙන්නේ? සද්ධාව තියෙන సంతානේ ඒක හිතට ප්‍රകൃතියෙන් පිටට නමතුන ධර්මයක්. ඊළඟට සීල ගුණය වල චේතනා සීලය. ඊළඟට සුතය ඇවිල්ලා සුතයත් තමා තුළම තිබෙන්නා වූ අසාධ දැනගන්නා ධර්ම ගතිය. ඊළඟට ත්‍යාගවන්තකම ප්‍රඥා ගතිය ඒවත් අපි හිතට තියෙන ධර්ම. මේ ධර්ම මේ වාදී ධර්ම වලට කියනවා මොකද්ද? ප්‍රകൃතියෙන්ම පිහිටන මතුවෙන තියෙන ඇති වෙන ධර්ම කියලා. ඒක බාහිර එක එකක් නෙවෙයි. මේක ඇතුළත තියෙන එකක්. මේ ධර්ම නිසා මෙන්න මේ විදිහට කියනවා සද්ධං උපනිස්සාය සද්ධං උපනිස්සාය දානං දේති සීලං සමාධියති උපෝසත කම්මං කරෝති ශ්‍රද්ධාව කියන ඇතුළත තිබෙන ප්‍රකෘති ධර්මය මුල් කරගෙන ඒ ධර්මය බලවත් කාරණයක් කරගෙන කෙනෙක් දානය දෙනවා කෙනෙක් සීලේ සමාදන් වෙනවා උපෝසත කර්මයට නැඹුරු වෙනවා ඥානං උප්පාදේති විපස්සනං උප්පාදේති මග්ගං උප්පාදේති ශ්‍රද්ධාව බලවත් කාරණයක් කරගෙන උපකාරයක් කරගෙන ධ්‍යාන ධර්ම උපදවනවා විපස්සනාව කරන්ට පෙළඹෙනවා විපස්සනාව වඩනවා මග්ගං උප්පාදේති මාර්ග උත්පාදනය කරනවා. ඒ කියන්නේ මේ මාර්ග ධර්ම අභිඥං උප්පාදේති අභිඥා ධර්ම සමාපatti උප්පාදේති සමාපatti ධර්මත් උපදවනවා මේ ඉපදෙන ධර්ම වලට කියනවා මොකද්ද දානේ දීම සීල් සමාදන් වීම වැඩි උපෝසත කර්ම කිරීම ධාන ධර්ම වැඩි වීම විදර්ශනා වැඩි මග අභිඥා උපාදනය කිරීම මේවට කියනවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම කියලා. මේවා ප්‍රත්‍ය ධර්ම නෙවෙයි. මේවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම. මේවා සිද්ධ වෙන්න මේවා හැදෙන්න මේවා කෙරෙන්න බලවත් වූ හේතුවක් වෙන්නේ බලවත් වූ උපනිස්සරය ධර්මයක් වෙන්නේ අර ඇතුළත තිබෙනා වූ ප්‍රകൃතියෙන්ම හිතට සම්බන්ධ සද්ධාව. ඒ සද්ධාව මේව මතු කරන්න පුදුම විදිහට පෙළ ගස්සනවා ඉස්සරහට දෙනවා. අපි මේ කාරණය මේ විදිහට හිතමු. යම්කිසි කෙනෙකුගේ හිතේ සද්ධාාවක් පහළ වෙනවා. ඒ කියන්නේ සද්ධාව කියන ධර්මයේ දීමට වූ තුනුරුවන් කෙරෙහි බුද්ධ ධම්ම සංඝ කෙරෙහි යන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සද්ධාාවක් පැහැදීමක් මතු වෙනවා. හැදෙනවා, උපදිනවා. මේ සද්ධාව ඇති වුණාම මතු වුණාම එයාට මොකක් හරි ඒ සද්ධා මුල් කරගෙන වඳින්න හරි එහෙම නැත්නම් ගාතාවක් කියන්න හරි එහෙම නැත්නම් එක නමකට හෝ දෙනමකට හෝ කීප නමකට දානයක් පූජා කරන්නට හරි එහෙම නැත්නම් සීලය දවසට සී සමාදන් වෙන්නට හරි නිත්‍ය සීලයක් සමාදන් වෙනතර මොකක් හරි සිතක් පහළ වෙනවා. ඊට පස්සේ සීලය සමාදන් වෙනවා. සීලය සමාදන් වෙනවා. ඊළඟට පෝසත වැඩේ කරනවා, සමාදානය කරනවා. දැන් මේවා කරනකොට සිද්ධ වෙනවන්නේ මේ දානයක් දෙන වෙලාවට සිද්ධ වෙනවනේ මහා කුසල සිත් දාන චේතනා පහළ වෙනවනේ සෝමනස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික සසංකාරික වශයෙන් කුසල් පහළ වෙනවා කුසල් සිත් පහළ වෙනවා ආන්න ඒ කුසල් සිත් ටික මේ වෙලාවේ පහළ වෙන්න නම් ඒ කුසල් සිත් ටික හැදෙන්න මුලින් හිත පොළඹවපු මුලින් හිතට බලවත් කාරණයක් වූ මුලින් හිත ඒකින් කුල්මත් කරා වූ පිඟීමක් කරා වූ ප්‍රසාදයේ ඇති කළා වූ ධර්මය තමයි අර ශ්‍රද්ධාව කියන ධර්මය. ඒ ශ්‍රද්ධාව කියන ධර්මය බලවත් වුණා හේතුවක් වුණා කාරණයක් වුණා මේ පස්සේ මේ දාන වැඩි කෙරෙන්න. දානෙ සිද්ධ වෙන තැන කුසල් චේතනාව තමයි සිද්ධ වෙන්නේ කුසල් සිතුවිලි කුසල් චෛතසික ධර්ම පහළ වෙන්නේ ඒ ටික තමයි අර ආනුභාව බලයෙන් පහළ වෙන ප්‍රත්‍යুৎපන්න ධර්ම. ඒ පත්‍යුප්පන්න ධර්ම එතකොට ඇති කරපු දේ තමයි පත්‍ය ධර්ම සද්ධාව. ඔය විදිහට උපනිශ්‍රේ පත්‍යයේ සහ උපනිශ්‍රේ ධර්මයන් නිසා පහළම පත්‍යුප්පන්න ධර්මයන්ගේ හැටි අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට එකක් තියෙනවා මේ ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව ශ්‍රද්ධාවක් පහළ වෙනවා. යම්කිසි ස්ථානයකට ගියාම ඒ ස්ථානයේ තිබෙන පිරිසුදුකම ප්‍රසාදනීය ගතිය ඒකෙත් තිබෙන්නා වූ මනවඩන ගතිය ලෝභයට නෙවෙයි හිතට යම්කිසි ශ්‍රද්ධාවක් මතු කරලා දෙන ගතිය තිබුණාම හරි ඒ නිසාම පුදුම ශ්‍රද්ධාවක් හටගත්තා. ඊට පස්සේ මේ ස්වභාවයෙන් මේ ශ්‍රද්ධාව මෙහෙවීම නිසා ඒ ස්ථානයේ බෝධියක් තිබුණු බෝධියට වඳිනවා. විහාරයක් තිබුණොත් විහාරයට වඳිනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ නමක් හිටියෝ ස්වාමින් වහන්සේට වඳිනවා. දානයක් දෙනවා. ආන්න ඒ වගේ දේවල් කරන අවස්ථාවේදී ඇතිවෙන සිතුවිලි ටික පින් සිතුවිලි කුසල් සිතු සියල්ලක්ම අර පැහැදීම නිසා ශ්‍රද්ධාව නිසා පහළ වෙච්ච දේවල් නිසා කියනවා ශ්‍රද්ධා මුල් කරගෙන තියෙන ප්‍රතිඋපන ධර්ම කියලා. සමහර වෙලාවට අපේ හිතවල ඔය භාවනා කරනකොට එහෙම භාවනාව කෙරෙහි විපස්සනාව කෙරෙහි මෛත්‍රී භාවනාව වශයෙන් බුදුගුණ භාවනා වශයෙන් ඇති වෙනවා මේ පුදුම විදිහේ සද්ධාවක්. ඒ සද්ධාව ඇති වුණාම ඒකෙන් මෙහෙවීමක් කරලා මොටිවේෂන් එකක් ලැබිලා කුජූකියක් ලැබිලා ඊට පස්සේ ධානයේ වශයෙන් හරි විපස්සනා වශයෙන් හරි භාවනා වඩනවා. හැබැයි එහෙම සද්ධාව තීද්දි හොඳට භාවනා වැඩුවම හරි ඉක්මනටම ඒ වැඩි සිද්ධ වෙන ගතියකුත් තියෙනවා. මෙන්න මේ විදිහට සද්ධාව නිසා විපස්සනාවටත් ධ්‍යාන භාවනාවටත් පෝෂක කර්මයටත් ඒ වගේම තමයි ඒ ශක්තිය ගිහිල්ලා සද්ධා මුල් කරගෙන මාර්ගඵල අවබෝධ කරගන්න අවස්ථාවක් වෙන්නේ. මේ ධර්ම ටිකට අර ප්‍රകൃතියෙන් පහළ වෙන්නා වූ සද්ධා මුල් වෙනවා. තව එකක් තියෙනවා සීලය කියලා. ඒ සීලය කියලා කියන්නේ මේ සීලයත් ඇවිල්ලා හරි පුදුම විදිහේ මේ උපකාරක ධර්මයක්. මේ මෙතන සීලය කියලා සලකන්නේ කාමාවචර කුසල් සිත් වල තිබෙන්නව තියෙන විරති චේතනාවක්. ඒ කියන්නේ වැරදි වැඩ නොකරන ඒ වගේම සීලය හැටියට සලකන්නේ එතන විරති ගතිය තියෙනවා. මේ කාමාවචර කුසල සිත්තර තියෙනකොට ඒ විරති චේතනාව හෙවත් ඒ සීල ගතිය දානමී පින්කමකට වෙනත් දේවල් සිද්ධ කරන්නට ඒකාන්තව උපකාර වෙනවා. කොහොමද සමත් විදියකට තේරුම් ගත්තොත් මේක යම්කිසි වරදක් කරන්නට අවස්ථාවක් තිබුණොත් අවස්ථාවක් ආවොත් එතනදී ඒ වරද මම නොකර ඉන්නවා කියලා දැඩි අධිෂ්ඨානයක් ගන්නවා ඒ අධිෂ්ඨානය එන්නේ සීලේ වශයෙන් ඒ විරති වශයෙන් එන්නේ සිද්ධ වෙන්නේ සීලේ විරති වශයෙන් එන්නේ ඒ විරති චේතනාව දැන් පහළ වුණා පස්සේ අවස්ථාවකදී පසු අවස්ථාවකදී Tamante ඒකේ ලැබෙනවා මේ ප්‍රතිඵලය ඒ කියන්නේ Taman වරදක් කරලා නැතුව අන්ත ගිහිල්ලා නොකර ඉඳලා සීලේ වශයෙන් තිබෙච්ච දේ හින්දා Tamanට ලැබෙනවා පුදුමාකාර නිදහසක් සැනසෙල්ලක් ඔය වගේම වරදකට දඬුවම් නොවිදින සතියකටපත් වෙන අවස්ථාවක් එතනදී ඇති වෙන පුදුම හිතට නිවි නිවිච්ච ගතියක් සාන්ත ගතියක් ඒ වගේ ඒ ගතිය මෙනෙහි කිරීම වශයෙන් හෝ වේවා ඇති වෙනකොට කුසාසිත පහළ වෙන්නේ ආන සීලේ නිසා පසුව ඇතිවෙන්නා වූ ධර්ම ප්‍රත්‍යুৎපන්න වෙනවා සීලේ තමයි ප්‍රත්‍ය ධර්ම වෙන්නේ සීල කියවෙතන අර විරතිය තව එකක් තිබෙනවා අපි දැන් බණ අහනවනේ මේ පින්වුතුන් බණ හොඳට අහනවා විස්තර හොයනවා පොතපත බලනවා පොතපත කියවනවා ධර්මයේ අහනවා දැන් මේ ධර්මයේ අහන්න අහන්න අහන්න මේ වගේ පුදුම විදිහේ දැනුමක් ඇති වෙනවා. දැනුම වගේම යම හොඳට කරන්නේ කොහොමද කියන දේ හොඳට දන්නවා. සීලයක් සමාදන් වෙන්නේ කොහොමද? දැන් බොහෝ අය බොහෝ අය සීල සමාදන් වෙන්නේ බව හැබැයි උපෝසතය සිද්ධ කරන බව හැබෑ. හැබැයි ඒ දේ සිද්ධ කරන්නේ සම්පූර්ණම දැනුමක් එහෙම හරියාකාරව තිබෙලා නෙවෙයි. පුරුද්දට සමහර ඒවා සද්ධාව. නිසා කරගෙන යනවා. හැබැයි දැනුම වැඩෙන්න වැඩෙන්න ධර්මයක් පිළිබඳව දැනුමේ වැඩෙන්න වැඩෙන්න ඒ දැනුම නිසා සුතය නිසා හරි පිළිවෙලකට වැඩේ කරන්න පුළුවන්. දැන් දානයක් දෙන්නත් සුත මේ ඥානය අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මය අහලා තියෙන බව. එතකොට හොඳට කරන්න පුළුවන්. දැකලා කරනවා ධර්මය ගැන අහලා කරනවා. සිල් රකින්න හැටි දැකලා කරනවා සිල් රකීමේ ආනිසංස අහලා දැනගෙන කරනවා. එතකොට භාවනා කරනවා දැකලා අනිත් අය භාවනා කරනවා දැකලා කරනවා භාවනා කිරීමේ හැටි පිළිවෙල විදිය හොඳට බණෙන් අහලා තේරුම ඇතුව කරනවා මේවාගේ තිබෙන්නේ ආකාර දෙකක් මේ සුතමය ගතිය ධර්මය අසා දැනගෙන තිබීම විශේෂයෙන්ම බණ අහන්නේ මෙහෙමයි කියලා දැනගෙන තිබීමත් බණ ඇසීමට හේතු වෙනවා. සුතමේ පස්සේ ඇතිවෙන්නා වූ ඥාණය ඉස්සෙල්ලා ඇතිවෙච්ච බණ ඇසීමේ සුතමේ ගති ප්‍රතිඵලයක්. ඒක නිසා සුතමේ සුතමත් ගතිය බහුසුත භාවය ප්‍රත්‍ය වෙනවා පසුව කරන්නා වූ විපස්සනාවට සීල සමාදානයට, ධාන භාවනාවට, මාර්ගයේ වැඩිවීමට, ඉඳ ගැනීමට පවා ඒවා උපකාර වෙනවා. පොතක් පතක් කියවීමට ඒක උපකාර වෙනවා. ගමනක් වීමක් සිහියෙන් කල්පනාවෙන් යෑම කිරීමට මේවා උපකාර වෙනවා. ඒක නිසා මේ සුතේ කියන්නේ ප්‍රකෘති ධර්මයක්. ඒ ප්‍රකෘති ධර්මය ඒකට ප්‍රකෘති උපනිශ්‍රේ පත්‍ය තියෙනවා ඒකෙන් ඇතිවෙනා පසු පහළන ධර්ම ස්වභාවය ඇවිල්ලා චෛත්‍යයිසික ධර්මවල ප්‍රතිඋප්පන්නයි. තවත් පැත්තකට අපි හැරුණොත් එහෙම ඊළඟට තියෙනවා ඔය ත්‍යාගවන්ත ගතිය. ත්‍යාගයත් එහෙමයි. ත්‍යාගය කියලා කියන්නේ දානය. දානය කියලා කියන්නේ අලෝභී චේතනාව. ලෝභ නැති චේතනාව. එතකොට ඒ ලෝභ නැති චේතනාවත් අර පහම සිද්ධ කරන්න සීලාදී ගුණධර්ම දියුණු කරන්නට විශේෂම උපකාර තව එකක් තිබෙනවා සද්ධා සද්ධාය උපනිෂේ පච්චේන පච්චේ. සද්ධාව සද්ධාවටම උපනිෂේ පච්චේන පච්චේ වෙනවා. සද්ධා සීලය සීලයට උපකාර වෙනවා. සද්ධාව සීලය සුතය ත්‍යාගය ප්‍රඥාව ඒ ධර්ම පහට උපුණපත් වෙනවා. ඉස්සර වෙලා ඉස්සර වෙලා පහළ වෙන්නා වූ ශ්‍රද්ධාව නිසා ඉස්සර වෙලා පහළ වුණ සීල ගුණය නිසා සුත ගුණය නිසා ත්‍යාගවන්තකම නිසා ප්‍රඥා ධර්ම නිසා පස්සේ පස්සේ ඒවා විශේෂයෙන්ම ඒවට උපකාර මේ තව එකක් අපි මෙතනදී දැනගන්න ඕනේ මේ සද්ධාව කියන එකේ තිබෙනවා අපි මතක් කරලා තියෙනවා මේ ඉස්සර වෙලත් සද්ධාව කියන එකේ තිබෙනවා ධර්මතා ලක්ෂණ ඒක වැඩිම වශයෙන් තියෙන සහ අරමුණු කිරීම වශයෙන් කෙරෙනා වූ විස්තරයක් තිබෙනවා. සද්ධාව කියන එක ඒකේ ස්වභාවය විශ්වාස කිරීම, පිළිගැනීම මාත්‍රය. පිළිගැනීම මාත්‍රය විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි තිබෙන්නා වූ පිහිටා තිබෙන විශේෂයෙන්ම පැහැදීම් ආකාර වූ ඒ ලක්ෂණය තමයි ශ්‍රද්ධාවය කියලා කියන්නේ. ඒකේ තිබෙනවා ආගම ශ්‍රද්ධාව, අධිගම ශ්‍රද්ධාව, ඒ වගේම ප්‍රසාද ශ්‍රද්ධාව, ඕකප්පන ශ්‍රද්ධාව කියලා ශ්‍රද්ධාව ආකාර හතරකට විස්තරය කියන කරනවා. ඉතින් ආධිගම ශ්‍රද්ධාව කියලා සඳහන් කරන්නේ ඔය බෝධිසත්වයන් වහන්සේලාගේ හිත්වල තිබෙනවා මහා පුදුමාකාර ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් තරම් මහා බලයක් තිබෙනා වූ ශ්‍රද්ධාවට කියනවා ආගමන වෙච්ච ශ්‍රද්ධාවයි කියලා. ඒක විශේෂයෙන්ම පිළිටන්නේ ඔය නියත විවරණ ලැබුවාට පස්සේ බෝධිසත්වයන් වහන්සේලාගේ හිත්වල. අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වුණාන් පස්සේ පිළිටන්නා වූ ශ්‍රද්ධාව. ඒක ඉතින් අර ආර්ය ශ්‍රද්ධාව චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෝකෝත්තර ශ්‍රද්ධාවනේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයත් එක්ක ඇති වෙන ප්‍රසාද සත්‍තාවය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ රත්නත්‍රයේ කෙරෙහි මේ බුද්ධ ධම්ම යන සංඝ යන ත්‍රිරත්නයේ කෙරෙහි හරි බලවත් පැහැදීම් ආකාරයක්. පැහැදීමේ ඒකට බැසගත් ආකාරය. ඕකප්පන ශ්‍රද්ධාව කියලා කියන්නේ ಗುಣ වශයෙන්. සලකන රත්නත්‍රයේ ಗುಣ මේ මේ ಗುಣ මේ මේ ಗುಣ තියෙනවා කියලා දැනෙනකොට ඇඟට දැනෙන මහා කිලිපුලා යන මහා බලවත් සද්ධා. ඒකට කියනවා ඕකප්පන සද්ධාවයි කියලා. ඔය ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාවට අහු වෙනස්. ප්‍රසාද සද්ධාවේ නිකන් පිටින් වගේ. නිකන් නාම මාත්‍රේ පහදින කතියක් තිබෙනවා. ඕකප්පන සද්ධාවේ එහෙම නෙවෙයි. ඕකප්පන සද්ධාව ඇවිල්ලා දැන් බණ කාරණා ධර්ම කාරණා බුදු ගුණ ගුණ විශේෂයේ අහන්ඳ අහන්ඳ අහන්ඳ අර ඒ ගුණත් එක්ක කැවිගෙන යන්නා වූ ඒ සද්ධාවට කියනවා ඕකප්පන සද්ධාව කියලා. මෙන්න මේ කියනා වූ සද්ධාවයි අනිත් එක තමයි ඔය සීල සමාදාන ආදී දේවල් ඇති වෙන විරති ඒ චෛත්‍යකයන්ගේ විරති චෛත්‍යකයන්ගේ බලය ජවන් සිත්තර පහළ වෙන්නේ බණ ඇසීම නිසා දැන ලබාගත්තා වූ හොඳ ධර්ම ඥානය ඊළඟට අලෝභී චේතනාව චෛතසිකය මේ විශේෂයෙන්ම ප්‍රඥාව කියලා කියන තැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රඥාව කියලා කියන්නේ කර්මය, කර්ම ඵලය පිළිබඳව දැනෙන්නා වූ ප්‍රඥාවයි. ප්‍රඥාව කියන එක තිබෙනවා ආකාර ලෝකෝත්තර ප්‍රඥාව, ලෞකික ප්‍රඥාව. මෙතන කියන්නේ විශේෂයෙන්ම අර අපි තමසගත ඥානයට සම්බන්ධ වූ කර්මී කර්මඵල විශ්වාස කරන්නා වූ ඒ ඥානය. ඉතින් මේ විදිහට ඒ ධර්මතා පහ සද්ධා සීලවත් ගතිය කියන්නේ විරති චේතනා ඊළඟට සුතවත් ගතිය ත්‍යාගවන්ත ගතිය ප්‍රඥා ගතිය මේ කියනා වූ ධර්මතා වැඩ කරනවා ප්‍රකෘති ධර්ම හැටියට. තමාගේ හිතේ තිබෙනා වූ ප්‍රකෘති ධර්ම හැටියට මේ වගේ පස්සේ පස්සේ ඇති වෙන දේවල් විශේෂයෙන්ම ප්‍රතිඋපන ධර්මයේ බවට පත් වෙනවා. අපි යම්කිසි දෙයක් સિદ્ધ කරනකොට අපි මේ මේ ප්‍රකෘති ප්‍රකෘති කාරණය අප බලමු අද මේ කරන වැඩේට සම්බන්ධ කරලා අද මේ බණ අහන වැඩේට මේ ධර්මය හිතන වැඩේට ධර්ම සාකච්ඡා වැඩේට අපිට මේව බලවත් වෙලා තියෙනවා එකක් තමයි හිතේ පහළ වෙන්නා වූ ශ්‍රද්ධාව දැන් මේ බණ ඇසීම තුළ පහළ වෙන බණ මෙනෙහි කිරීම තුළ පහළ වෙන බණ හිතීම තුළ පහළ වෙන්නා වූ මේ කුසල ධර්ම සමුදායට මේ චිත්තචෛසික ධර්ම සමුදායට ඒ කාන්තෙම මේ තිස්සරලා අහපු බණ සුතම සුත වාස්භාව නිසා හේතු වුණා ඊළඟට ශ්‍රද්ධාව මේකට හේතු වුණා. ඒ වගේම ලබාගෙන තිබෙනා වූ දැනුම මේ ටික අහන්න හේතු වුණා. මෙන්න මේ විදිහට මේ මුලින් වෙච්ච ඇති වෙච්ච පහළ කරලා තිබිච්ච ඒ ධර්ම ටික අද මේ විලාවට උපකාර වුණා උපනිශ්‍රි ප්‍රත්‍ය ප්‍රත්‍ය වුණා. ඒකනේ දැන් මේ පිඟුතු වෙන වැඩ ඔක්කොම නවත්තලා මේකට මේ හැරිලා බලාගෙන ඉන්නේ. ආන්න ඒක අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රකෘති උපනිශ්‍රේ තිබෙනා ධර්ම ගුණයක් කියලා. අනිත් එක තමයි ඔය කුසල වශයෙන්. ඔය කුසල වශයෙන්. හැබැයි ඔකේ තව පැත්තක් තිබෙනවා. ඒ පැත්තත් අපි මේ දැනගන්න ඕනේ. දැන් ඔය ඔය කියාගෙන ගියේ සද්ධාව පිහිට වෙනවා සද්ධාව වැඩිෙන්න, සීල් රකින්න, දානෙ දෙන්න, හොඳ වන්දනාවේ යන්න ඔය හැම එකටම උපකාර වෙන ආකාරය ඔය මතක් කරේ. හැබැයි අනිත් පැත්තකුත් තියෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව බලවත් කාරණයක් වෙලා ශ්‍රද්ධාව උපනිශ්‍රේ වෙලා මාන්නය හට ගන්නවා, ditthිය හට ගන්නවා. සද්දං උපනිස්සාය මානං ජප්පේති දික්තින් ගන්හාති. ඒ විදිහට වෙනවා. ශ්‍රද්ධාව ප්‍රධාන වෙලා මාන්නය හැදෙනවා. කොහොමද ඔක හැදෙන්නේ? ශ්‍රද්ධාව තියෙන කෙනාට ඉස්සර වෙලා ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවෙන් අපි හිතමු මෙහෙම ඔන්න වන්දනා ගමනට ගියා. පිරිසක් එක්ක. එක්කෙනෙකුට තියෙන ශ්‍රද්ධාව තියෙනවා. වන්දනා ගමනක් ගිහිල්ලා යා ඉතින් හොඳට ඒ ගමනෙන් වැඳගෙන පුදාගෙන ඉතින් එනවා ගම්මාන බලාගෙන. එහෙම ආවම එයාගේ ශ්‍රද්ධාවෙන් එයා නිෂ්කලංකව ගිහිල්ලා වැඳගත්ත හැටි ගාථා කියපු හැටි පිළිත් කියපු හැටි මට විතරයි මේ ශ්‍රද්ධාව මේ වගේ තිබුණේ අනිත් අය නිකන් ගියා විතරයි කියලා අනිත් අයව පහත් කරන තමන්ම හුවා දක්වා ගන්න. ගතියක් ඇති වෙනවා. ඒ ගතිය ඇත්තටම අකුසල්. මාන්නේ මගේ මගේ සද්ධාව කියලා ගන්නකොට දෘෂ්ටිය. සද්ධාව කියන එකට මම කියලා දැම්මා. මගේ සද්ධාව, මගේ මගේ අයිති. ඒක Tamanට අයිති දෙයක්. ආන්නේ එතනදී සද්ධාව ස්වභාවයෙන් හිතක පහළවන ධර්මයක් හැටියට නොසලකා ධර්මයක් හැටියට නොසිතා ඒක මගේ කර ගැනීම සහ ඒක මගේ ශ්‍රද්ධාව මට විතරයි මෙහෙම තියෙන්නේ කියලා හිතක හිතනකොට ඇති වෙනවා මාන්නයක් හට ගන්නවා දෘෂ්ටියක් ඇති වෙනවා. ඔය ශ්‍රද්ධාව නිසා අකුසල් ධර්ම මාන්නය ඉලිප්පිලා එන හැටි දෘෂ්ටිය ආත්ම හැඟීම ඉලිප්පිලා එන හැටි. ඔය වැඩිම සිද්ධ වෙනවා මේ සීලය නිසා. ගොඩක් අයට වෙන්න පුළුවන්. සීලං සුතං ඡාගං. ඒ කියන්නේ සීලං උපනිස්සාය මානං ජප්පේති දිට්ඨි ගන්නාති. සීලය මහා බලවත් කාරණයක් වෙලා මම තමයි සිල්වත් මගේ සීලය වටිනවා මමයි සිල්වත් ඒක නිසා අනිත් අයගේ සීල් එහෙම විහිදෙන්නේ නැහැ කියලා සීලෙන් තමන් හුවා දක්වාගෙන කතා කරනවා හිතනවා සලක ගන්නවා අනිත් අය පහත් කරනවා. එතකොට සීලයේ තමයි සීලමේ කාරණේ තමයි මෙයාගේ මේ මාන්නයට ප්‍රධාන කාරණයක් උනේ හේතුවක් උනේ අනිත් එක තමයි මගේ කියලා සීලෙ ගන්නට දෘෂ්ටියක් උනේ. තවත් කාරණයක් තිබෙනවා ඒ තමයි සුතං උපනිස්සාය මානං ජප්පේති දික්කින් ගන්නාදී. සුතවත් ගතිය. ඒත් වෙලා ප්‍රධාන කාරණයක් වෙලා මං මේ මේ පොත් කියවලා තියෙනවා. මං මේ මේ දේවල් අහලා තියෙනවා. මං මේ මේ දේවල් දැනගෙන තිබෙනවා. මං මේ විදිහට මේ විදිහට අහලා දැනගෙන තිබෙනවා කියලා සුතය මුල් කරගෙන පරිමාණයක් ඇති වෙනවා. ඒ වගේම දෘෂ්ටිමත් ගතියක් ඇති වෙනවා. ත්‍යාගවන්තකම නිසා සාගම් උපනිස්සාය මානං ජප්පේති දිට්ඨින් ගන්නාති. ඒ කියන්නේ තමන්ගේ දාණය නිසා මම මේ විදිහටයි දාන දෙන්නේ මම මේ විදිහටයි මම දානමේ කටයුත්ත කරන්නේ කියලා අර කියා තමන්ගේ දානයේ හේතු කරගෙන මාන්‍ය උපදවනවා. දානය තමයි එතනදී ප්‍රත්‍ය මාන්නේ තමයි අකුසල පැත්තෙන් ප්‍රති උප්පන්නේ. ඒ වගේම දෘෂ්ටිය තමයි අනිත් පැත්තෙන් ප්‍රති උප්පන්නේ. එතකොට ප්‍රඥාව නිසා තෝක වෙනවා. සද්ධාව නිසා, සීලය නිසා, සුතේ නිසා, ත්‍යාගයේ ප්‍රඥාව නිසා ওই විදිහට මාන්නේ ඇති වෙනවා, දෘෂ්ටිය ඇති වෙනවා. අනිත් එක තමයි මේ අනාගතයේ පැත්තට හැරෙන ලෝභයේ පැත්තට මේක බලපානවා. ඒ කියන්නේ භව රාගයෙන්ද පුළුවන්. භව රාගය කියලා කියන්නේ භව ප්‍රාර්ථනාව කියලා කියන්නේ භවයට යන්න ඕනෑකමක් තියෙනවා කියලා කියන්නේ ලෝභයක් අකුසලයක් දැන් මේ තමන්ට ශ්‍රද්ධාව තිබුණා තමන්ට ධනැසීමක් වුණා දැන් මේවා හොඳයි මේක නිසා මේවා බලවත් කාරණයක් වෙලා මම මේ මේ ජීවිතේ මේ මේ දිව්‍ය ලෝකේ මේ මේ භවයේ උපදිනවා මේ මේ විදිහට මිනිස්සෙක් වෙනවා කියලා මේ විදිහට බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියලා ලෝභ කරනවා ඒ වගේම තමයි දුක්ඛින් ප්‍රාර්ථනා කරනවා. ආන්න ඒ ප්‍රාර්ථනාවන් කියන දේවල් ඇවිල්ලා භව ප්‍රාර්ථනා, ලෝභසිත ඒවට උපකාර වෙනවා. මේ සද්ධාදී ඒ ධර්ම. ඒවා ප්‍රකෘතියෙන්ම තිබෙනා වූ ධර්ම. ප්‍රකෘති උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ඒ ධර්ම වලට. බලවත් උපකාරයක්. ඒ වගේම තමයි මේ සමහර වෙලාවට ඔය සීල ගතිය, සුතවත් ගතිය, ඡාගවත් ගතිය මේ තරහ යන්නත් උපකාර වෙනවා. බලවත් කාරණයක් වෙනවා. ඒක වෙන්නේ මාන්නයක් පොඩ්ඩක් හේතු වෙලා. තමන් හොඳට පොතපත කියවලා දැනුමක් හදාගෙන ඉන්න කෙනෙක් එන මාන්නයක් හැදෙනවා. ඒකට පිළිගැනීමක් ඒ තමන්ගේ සුතවත් ගතියට තමන්ගේ සීලවත් ගතියට තමන්ගේ දාණයට තමන්ගේ ඒ ඥානවන්ත වැටහීමට එහෙම නැත්නම් ප්‍රඥාවන්ත ගතියට අනිත් අයගේ පිළිගැනීමක් අගේ කිරීමක් ඒ අයගෙන් වන්දනාවක්, ගරු කිරීමක්, සැලකිල්ලක් ඒකට හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ සීලයට සැලකිල්ලක් හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ උගත්කමට සැලකිල්ලක් හම්බ වෙන්නේ නැහැ. දානයට ප්‍රඥාවට සැලකිල්ලක් හම්බ වෙන්නේ නැහැ. එතකොට තරහ යනවා. ඒකට කියනවා අර සද්ධා දෝසස උපනිස්සය පච්චේන පච්චයෝ සද්ධා රාගස උපනිස්සය පච්චේන පච්චයෝ සීලං දෝසස උපනිස්සය පච්චේන පච්චය ඒ කියන්නේ සද්ධාව ওই द्वේෂයට බලවත්ම බලවත්ම කාරණයක් වෙනවා. ඔය සමහර වෙලාවට කියන්නේ මාව සත පහකට ගණන් ගත්තේ නෑ මෙච්චර කරලා මම මෙච්චර මම මේ වගේ කරලා සත පහකට ගණන් ගත්තේ නෑ කියලා කියන්නේ ඒ තරහව ඒ මාන්නේ ඒව ඇතිවෙنده ඔය කරුණ ටික බලපානවා ඔය ප්‍රකෘති ධර්ම ප්‍රකෘති ධර්මයේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ප්‍රකෘති ධර්ම තමා තුළ තියෙන දේවල් අර කියනා වූ ධර්ම වලට මේ අකුසල ධර්ම වලට මේ පහළ වෙන්න හේතු වෙන විදිය. අනිත් එක තමයි ඔය ශ්‍රද්ධාව නිසා භවභෝග ප්‍රාර්ථනා ඇඳුම් සනඳුම් යාන වාහන තණ්හාවෙන් ඉස්සරහට පුරා පැතීම් කරනවා ඒවා ඔක්කොම ඒවා ඔක්කොම අකුසල චේතනා අකුසල ධර්ම ඒවා ඇත්තටම අර පළවෙනි චේතනාවන්ගෙන් පළවෙනි ඇතිවෙන්නා වූ ධර්මයන්ගෙන් මේ හදලා දෙන ගැම්ම. ওই විදිහට ධර්ම තිබෙනවා උපනිෂේ ප්‍රකෘති ප්‍රකෘති වශයෙන් පහළ වෙන උපනිෂේ පත්‍ය ධර්ම. ඊළඟට තවත් තිබෙනවා මේ ඔය කිව්ව ආකාර දෙක. එකක් තමයි කුසල වශයෙන් ප්‍රකෘති උපනිෂේ බලපානවා කුසල ධර්මයන්ට ඒ කුසල ධර්ම ටික ප්‍රකෘති වශයෙන් පහළ වෙන ධර්ම ටික අකුසල ධර්මයන්ටත් බලපානවා ඒ වගේම තවත් එකක් තිබෙනවා සද්ධාව හේතු වෙලා සද්ධාව මුල් වෙලා සද්දං උපනිස්සාය අත්තානං ආතාපේති කායික වශයෙන් දුකක් පහළ වෙන්නත් ඕක හේතු වෙනවා. සමහර මිනිස්සු නිගණ්ඨයෝ එහෙම ඉන්නවා. ඒගොල්ලෝ ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩක් ගහලා ඒ ගිනි ගොඩේ තපිනවා. ඇඟ රත් කරනවා. ඒකෙන් කරන්නේ දුක් වේදනාවක්. දුක් වේදනාව හැබැයි ඒකට පැහැදීමක් තියෙනවා. මේක කාරණේ කියන්ටයි මේ. හැබැයි එතන තිබෙන ඒගොල්ලන්ගේ මුලා වෙච්ච භක්තියක් තිබෙනවා. ආන්න ඒ වගේ සමහර වෙලාවට මේ තුනුරුවන් ಗುಣ තිබෙනා අයටත් සද්ධාව බලවත් කාරණයක් වෙලා ඇති වෙනවා බඩගින්නේ ඉන්නවා. ඒ කියන්නේ තුනුරුවන් කෙරේ සද්ධාව තිබෙනවා. දැන් ওই දුතාංගයෙන් සමාදන් වෙන උටත් ඔක තියෙනවා. ඒක හැබැයි සීලබ්බත පරාමාසයට කියන්නේ නැහැ. ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධාව බලවත් කාරණයක් වෙලා බඩගින්න දරාගෙන බඩගින්නේ දුක නැති වෙන්නේ නැහැ. ඒකේ ඒක හයියට දරාගෙන ඉන්න ගතිය විතරයි තියෙන්නේ. පරිතාපීති තමන්ව නැවත නැවත පරිතාපණය කරනවා කියන්නේ ඉස්සෙල්ලා ඇති වෙච්ච ඒ වේදනාව තව දිගටත් ඉතින් ආපු ආවි කියලා ඔය අල්ලගෙන ඉන්නවා. ඒ නිසා මේ සමහරක් මෙහෙමත් තියෙනවා. දැන් ඔය තියෙනවා මේ හොයා යෑමේ මූලික දුක්ඛය කියලා. ඒකට කියනවා පරියච්ඡ මූලික දුක්ඛය කියලා. අපිට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අපි හිතමු අටපිරිකරක් පූජා කරන්න. ඕක ඉස්සර ගමේ තිබිච්ච වැඩක්. අටපිරිකරක් පූජා කරගන්න ඕනෑ කියලා ශ්‍රද්ධාවක් පහළ වුණාම ඉස්සර තිබුණා මේ ක්‍රමයක්. ඒක තමයි මේ අටපිරිකර අරගෙන සම්මාදමේ යනවා. මේ අටපිරිකර අරගෙන සම්මාදමේ අනිත් අයත් ඒකට එක්කාසු කරගන්න. ඒත්ම සල්ලි එකතු කරන්නම නෙමෙයි ඒකට සම්මාදම් කරන්න. ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ ඒ පිනට එක්කාසු වේවා කියලා. ඉතින් එහෙම යනකොට ඉතින් මේ අවුෙත් යනවා. ඒ වගේම වැස්සෙත් යනවා වතුර පිපාසයක් තියෙනවා දැන් මේ මේ ඔක්කොම ටික දරන්න උනානේ මේ පීඩාවල් ටික දරන්න උනේ මොකක් නිසාද අර අර සද්ධාව ඒ වගේම ඒ කුසලය කරන්ට ඒක මුල් වෙච්ච නිසා ඒ වගේම තමයි අපි හිතමු මෙහෙම සීලය සීලයටත් ඒ වගේ දැන් සීලය නිසා Tamanට යන් යන් දුක් මේ දුක් අනුභව කරන්න සිද්ධ වෙනවා. පීඩාවල් ඇති වෙනවා. වනහන්ට යනකොටත් ඒ වගේ. ඊළඟට දානේ දෙන්න යනකොටත් ඒ වගේ. දැන් ඉස්සෙල්ලා පහළ වෙනවා දානේ දෙන්න ඕනේ කියලා ශ්‍රද්ධාවන්ත සිතක් සහ දාන චේතනාවක් පහළ වෙනවා. ඒ පහළ වුණාන් පසු ආරණ්‍ය වලට සේනාසනට එහෙම කියලා තමන් වෙනදා වගේ නෙවෙයි තමන්ට 아무තු තැනක් නිදාගන්න කියලා හරියට තැනක් නැහැ. ඉතින් ওই ශාලාවක ඒ වගේ රැඳිලා ඉඳ තියෙන්නේ. ඉතින් ඒ වගේ දුක් අනුභව කරන්න සිද්ධ වෙනවා. ඒවා ඒ කායික දුක්ඛයන්. මදුරුවෝ, පීඩාව, අවුව, දහඩිය මේ කායික පිළින් සියල්ලක්ම අර දාන චේතනා සුතේ නිසා ඊළඟට අහලා තියෙන නිසා මේවා අහලා කරන්න ඕනේ කියලා හැඟීමක් වෙන නිසා මේ උපනිශ්‍රේකක් තියෙන ඕවා ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේ විදිහට කුසල කර්මයක් සිද්ධ කරනකොට ඒ කුසල කර්මය ත ඉස්සෙල්ලා තිබෙනා ධර්ම සමූහයේ උපනිස් ප්‍රකෘති වශයෙන් උපනිශ්‍රේකත්වයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය තමයි මම මේ පිමුතුන්ට ඔය මේ මතක් කරේ. ඔය වගේම තමයි ඔය සත්ව ඝාතනයේට ඊළඟට සත්ත්ව ඝාතනයටත් හේතු වෙනවා දැන් ඔය ඔය ධර්ම කරුණු. ඉතින් ඒක ඒ දැන් හොරකමක් කරන්නට ඒ වගේම ඒ වගේ සමහර කෙනා කෙනෙකුට අකුසල පැත්තට යන්න. ඒ කියන්නේ ඒ කියන්නේ මෙහෙම මෙහෙම එකක් තියෙනවා. ඒක පරිස්සමෙන් ගන්න ඕනේ. සමහර අයට තියෙනවා දෙන්න ඕන ගමකුත් තියෙනවා. ශ්‍රද්ධාවකුත් තියෙනවා දීගන්නටත් බෑ. එහෙම වුණාම දෙන්නත් ඕනේ හැබැයි කාගෙන් හරි අරගෙන. එතකොට අකුසල පැත්තට යනවා. හැබැයි Taman පාවිච්චි කරන්නේ නැහැ. ආන්න ඒ වගේ අවස්ථාත් තියෙනවා. ඒක නිසා මේ ප්‍රකෘතියෙන් පහළ වෙන්නා වූ ඇතුළත තිබෙන්නා වූ ධර්ම තවත් ප්‍රතිඋප්පන්න ධර්ම සමුදායකට පාදක වෙන මූලික හේතුවක් වන මූලික උපනිශ්‍රේ බලවත් කාරණයක් වෙන විදිහේ ඔන්න අනුසාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සත්‍ය නොවන්නා වූ පුජ්‍යල ස්වභාවයක පිහිටා නැත්තා වූ ධර්ම පරාසයක් තමයි ඔය කරුණු ආකාර තුනකින් දේශනා කරන්නේ. එකක් තමයි ආරම්මන උපනිශ්‍රේ වශයෙන් බලවත් කාරණයක් වෙනවා. ඊළඟට අනන්තන උපනිශ්‍රේ වශයෙන් බලවත් කාරණයක් වෙනවා. ප්‍රකෘති උපනිශ්‍රේ වශයෙන් බලවත් කාරණයක් වෙනවා. මේ අපි එදිනදා ජීවිතේ කරන්නා වූ දේවල් වලට මොකක් හරි දෙයක් ඉස්සෙල්ලා පහළ වෙච්ච දෙයක් මහා බලවත් උපනිෂේකින් අපිට රුකුල් දෙනවා ඒක නිසා තමයි මේක කරගෙන යන්නේ. ඔය ධර්මතා ටික බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නුවණේ මේ සත්ත්ව ලෝකයේ මේ මේ දේවල් සිද්ධ වෙන්නේ මේ නාම ධර්මවල බලයෙන්. කවදාකවත්ම ගහක් ගහකට පොහොර දාන්නේ කවදාකවත්ම ගහක් ගිහිල්ලා ගලකට උදව් කරන්නේ ගලක් ගිහිල්ලා පර්වතයක් ගහකට විශේෂ උදව්වක් උපකාරයක් කරන්නේ මේ කියනා වූ ධර්ම ඇවිල්ලා මේ මනසේ තිබෙන්නා වූ හිතක් තිබෙන්නා වූ අයට සත් සිතක් තිබෙන්නා වූ තැනක පිහිටන ධර්ම එක කලේ හිතේ තිබුණාට ගස්, ගල්, පර්වත, පැල ඇති. මේ වතුර මේවා තිබුණට ඔවුන් ඔවුන් එකට මිත්‍ර වීමක්, සම්බන්ධ වීමක්, එකට ගනුදෙනු කිරීමක් නැහැ. අපිට පිටින් ඉඳගෙන හිතන්න පුළුවන් මේ කැලේ ඔක්කොම යාළුවෝ තියෙනවා කියලා. හැබැයි නාම ධර්ම වගේ ගනුදෙනු කරන්නේ මේ කියනා වූ ධර්ම ප්‍රකෘති වශයෙන් පිටන මේ ධර්ම නාම කියනා වූ ධර්ම වලට චිත්තචෛතසික ධර්ම ක්‍රියාත්මක වෙන තැනක පිහිටන ධර්ම. ඒක නිසා මේ ලෝකයේ ලෝකයේ ගොඩාක් හැදෙනවා භෞතික වස්තු. වලාකුළු හැදෙනවා නැති වෙනවා. ගස් කොළන් හැදෙනවා නැති වෙනවා. ඒ වගේම වැස්ස හැදෙනවා නැති වෙනවා. ගල් පරුවත හැදෙනවා නැති වෙනවා. ලොකු ඒවත් පොඩි ඒවත්. ගින්දර ඇති වෙනව නැති වෙනව. මීදුම ඇති වෙනව නැති වෙනව. නමුත් මේ මේ ඇති වෙන නැති වෙනවට වඩා ඒවට වඩා මේ හිතක් සත්‍යයේ ඇඟකුත් හැදෙනව නැති වෙනවා. ශරීරයක් හැදෙනව නැති වෙනවා. හැබැයි ඒ ශරීර අනිත් ගස්කල් පරවුතු වගේ නෙවෙයි. මේ ශරීර හදන, මේ අතපය හදන, මේ හිසක් ඇස් දෙකක් හදන මේ ඒවට තියෙන හේතු මහා අමුතු. මහා බලවත්. මහා අමුතුම විදිහේ හේතු තියෙන ඒවා විස්තර කරන්නටත් බැරි තරමට සිව් වෙච්ච දේවල්. ඒක නිසා මේ නාම ධර්ම කියන ඒවා පුදුම බල පුදුම ආනුභාවයක් තිබෙන ප්‍රත්‍ය වෙන ධර්ම සමුදායක් මේ පත්‍ය ධර්ම තවත් එවැනිම ධර්ම කොටසකට පත්‍යුප්පන්න වශයෙන් නැගී හිටින්ට ගැම්මක් අල්ලලා දෙන ධර්ම බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු නුවණින් බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ඥාණයෙන් මෙන්න මේ නොපෙනෙන නමුත් තිබෙන ඉරක් ගහලා පෙන්නන්ට බැරි නමුත් ඉරිවලටත් වඩා බලවත්ව පිහිටන මතුවෙන මේ නාම ධර්ම වල තිබෙන ඇතිවීම නැතිවීම ඇති වුණාම තවත් ඒකට උපකාර වෙන විදිය ඒ උපකාරය ලබාගෙන දෙයක් පහළ වෙන හැටි ඊළඟට ළඟ වශයෙන් දෙයක් උපකාර වෙන විදිය දුර වශයෙන් දෙයක් උපකාර වෙන විදිය ළඟ උපකාරය ලබාගෙන යමක් ප්‍රතිඋප්පන්න හැටියට පහළ වෙන විදිය දුර තියෙන දෙයක් උපකාර කරගෙන ප්‍රතිඋප්පන්නයක් හැටියට පහළ වෙන විදිය ඔය සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ මහා ධර්ම සාගරයකට බැහැලා පැහැදිලිව අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත මහා සාගරයක් වගේ තිබෙන පත්‍ය ප්‍රත්‍යুৎপন্ন ධර්ම කාණ්ඩයේ එන බලවත් වූ ප්‍රත්‍යක් ප්‍රකෘතියක් හැටියට තමන්ගේ ළඟම තියෙන දෙයක් බලවත් වූ ප්‍රත්‍යක් හැටියට උපකාරණ ප්‍රත්‍යুৎপন্ন ප්‍රකෘති උපනිශ්‍රී ප්‍රත්‍ය තමයි මා මේ වෙලාවේදී මේ පින්වතුන්ට මතක් කළේ. ඒක නිසා මේ ටික තේරුම් අරගෙන මේ ටික වටහාගෙන තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා ප්‍රකෘති උපනිශ්‍රී ධර්ම පත්‍ය හැටියට වැඩ කරන ආකාරය තමන්ගේ ජීවිතයේ කොටස් වලින් හොඳට තේරුම් අරගෙන හැම දිනාටම ප්‍රත්‍ය ප්‍රතිඋප්පන්න ධර්මතාවයන් නැති ඒ වගේන් විනිර්මුක්ත වුණා වූ සදාකාලික සැපැති සාන්ත සැපැති ප්‍රත්‍ය ධර්ම නැති ප්‍රතිඋපන්න ධර්මයන් ඌලාරික වශයෙන් කිසි ආකාරයකින් නැති ආරම්මන ප්‍රත්‍ය විතරක් නෙවෙයි තිබෙනවා ඒ ධර්ම වලට හේතුඵල ධර්මයන්ට ගොදුරු වෙන්නේ නැති නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සමයි සායනාත ඔබ වහන්සේට අප සමග සැදී ඉන්න වෙලාවක් තියෙනවා සායනාත ප්‍රශ්නයක දෙකකට යොමු වෙන්න තෙරුවන් සරණයි. ආ ඔව් ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. හොඳයි බොහොම පින් සාමිනාන්ත මේ අපිට කරපු විස්තරයට හොඳයි කල්යනා මිත්‍රිනේ අවස්ථාව තියෙන සාමිනාන්තයට ප්‍රශ්න හෝ අදහස් යොමු කරන්න තිරුවන් සරණයි තරුණ සමය ස්වාමීන් වහන්සේ මම එක ප්‍රශ්නයක් අහන්න ආනිසල්යන් මිස්සු ලෑස්ති වෙනකම් ස්වාමීන් වහන්සේ දැන් අවසානයේදී ඔබ වහන්සේ අපිට විස්තර කරලා දීපු හැටියට ඒ කියන්නේ සද්දා සීල සුත්‍චාග ප්‍රඥා කියන ඒ ධර්ම කොටස් අර වේදනාවට කියන්නේ මහන්සි වෙලා ඒ ශ්‍රද්ධාව නිසා දුක් විඳිනවා කියලා අපිට මතක් වෙනවා සමහර වෙලාවට ශ්‍රද්ධාව නිසා වයසක අය පවා මොකලාවට සීපාද වන්දනා කරන්න වගේ යනවා ඒ වගේ කියන්නේ කායික දුක්කට භාජන වෙන අවස්ථාවක් ඒ වගේ අවස්ථාවක් ඒ වගේම සිල් ගන්න ඈත පන්සල් වලට යන්න පවා ඒ වගේ කායිකව වෙහසක් ගන්නවා සිල් රකින්න ඒ වගේම භාවනා කරන්න ගියාමත් එක තැනක වාඩි වෙලා ඉන්න ගියාම ඒ වගේ බොහෝ සමහර කොන්දේ අමාරු වගේ දේවල් කායික දුක්ඛයන්ට ගොදුරු වෙනවා. එතකොට එතනදී ඇත්තටම අර දුක් කියලා කියන්නේ අපි බැලුවොත් එහෙම විපාක ධර්මයක් කියලා ගත්තොත් එහෙම එතකොට අධ්‍යාත්මික විපාකයක් එතන අපිට තේරෙනවා එහෙම ඇති වෙනවා කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් දැන් ඒ දැන් සිත දියුණු කරගත්තාම හුඟක් වෙලාවට දැන් ධ්‍යාන ආදී වඩන්න උමහන්සියක් ගන්න වෙනවා. එතනදිත් කායික දුක්ඛයක් විඳින්න වෙනවා. ඒ වගේම මේ දැන් පර සමාපatti දක්වා මේ කියන්නේ දැන් ධ්‍යාන සමාපatti එතකොට පර සමාපatti වගේ දේවලුත් වලටත් ඒ වගේ ඒ ටිකත් වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ අභ්‍යකට කියන කොටසයි තියෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සරණ. ධර්ම ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රකෘති ස්වභාවයෙන් පහළ වෙන ධර්ම ස්වභාවය නිසා ප්‍රත්‍යুৎপন্ন ධර්මය කුසලයක් වෙනවා ප්‍රත්‍යুৎপন্ন ධර්මය අකුසලයක් වෙනවා ප්‍රත්‍යুৎপন্ন ධර්මය අව්‍යාකෘතයක් වෙනවා අව්‍යාකෘත කියලා කියනකොට අපිට කියනවා මෙහෙම ධර්මතා කීපයක් ඒ තමයි ඇති වෙනවා විපාක අව්‍යාකෘතය ක්‍රියා අව්‍යාකෘතය රූපමය අව්‍යාකෘතය නිර්වාණ අව්‍යාකෘතය එතකොට මේ ඔය මහත්යා කියපු හැටියට අව්‍යාකෘති දැන් අපේ රූපයක් බලනකොට ඒ රූපය පහළ වෙන රූපය බලනකොට රූපය බලන්නා වූ චක්කු විඥානය තමයි පහළ වෙන්නේ. ඒ රූපය බලන්නා වූ චක්කු විඥානය ඇවිල්ලා විපාකයක් නේ. ඒ විපාක අව්‍යාකෘතයක්. ඒ විපාක අව්‍යාකෘතිය ඇති කිරීමට ඉස්සර වෙලා සද්ධාවෙන් කරපු වැඩක් ඒ වගේ මෙතන විපාක ගතියක් තිබෙනවා උපනිෂ්ක්‍රේ බලයක් තිබෙනවා ඊළඟට සුතමත් ගතිය විපාක වශයෙන් අව්‍යාකෘතියක් ඇති කරන්නට හේතු වෙනවා මුල් වෙනවා එතනදී විපාකය අව්‍යාකෘත වෙනවා අනිත් එක තමයි මේ නපාලසී පහර වෙනවා ඊළඟට ඔය රහතන් වහන්සේලාගේ පහළ වෙන්නා වූ ඒ මේ සිත් එහෙම ඒවටත් බලපානවා විපාක වශයෙන් අනේ ඔය ඵල සමාපත්තියට සමවදිනකොට දැන් අපි හිතමු ශ්‍රද්ධාව මුල් වෙලා ශ්‍රද්ධාව මුල් වෙලා මේ විදිහට වෙනවා සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා ඔය විවේකයක් එහෙම අල්ලගෙන විවේකයක් හොයාගෙන තමන්ගේ හරි ශ්‍රද්ධාවක් තිබෙනවා නිර්වාණ ධාතුව කෙරෙහි නිර්වාණ ශාන්තිය කෙරෙහි තණ්හාව නෙවෙයි හරි ශ්‍රද්ධාවක් පැහැදීමක් තිබෙනවා ඒ ශ්‍රද්ධාව නිසා හිතෙනවා මම මේ පොඩ්ඩක් අතුපුතු ගාලා මේ මේක සකස් කරගෙන මම සේනාසනය හරි ගෙදර දොර හරි හරි ගස්සගෙන ඈත් කරගෙන සමාපත්තියට සමෝදිනවයි කියලා. එතකොට ඒ සමාපත්තියට සමවදිනකොට අරමුණු කිරීම වශයෙන් අර නිර්වාණයේ පැත්තට අරමුණු කිරීම වශයෙන් අව්‍යාකෘතයකට යනවා. හැබැයි රහතන් වහන්සේ රහතන් වහන්සේ එහෙම නෙවෙයි රහතන් වහන්සේට පහළ වෙන්නේ නාම ධර්ම හැටියට සමාපත්තියකට සමවදිනකොට අර මේ ක්‍රියා ධර්මයි. ඒක නිසා එතනදී ක්‍රියාසිට පහළ වෙනවා. අර අරමුණු වේකීම වශයෙන් තමයි අතනදී ආර ඒ මුලින් මේ එන්නා වූ ආර්යයන් වහන්සේලාට තුන් දෙනාටම මේ අව්‍යාකෘතිය හැදෙන්නේ නාම ධර්ම මතු කිරීම වශයෙන් රහතන් වහන්සේට අව්‍යාකෘත ප්‍රියාව්‍යාප්තේ පහළ වෙනවා. ওই විදිහට කුසල වශයෙන් ප්‍රත්‍යুৎপন্ন ධර්මයන් පහළ වෙන්න අකුසල වශයෙන් ditthිගත වීම මාන්නේ හැදීම රාගය ඇතිවීම, තරහ යෑම මේ වගේ දේවල් අකුසල වශයෙන් ධර්ම මතුවෙන්නත් ඔය ආදි ධර්ම ටික උපනිශ්‍රේපත්තින් පත්ති වෙනවා. අර දැන් මේ කීප හැටියට විපාක වශයෙන් අවියත්ත වශයෙන් ධර්ම පහළ වෙනසත් උපකාර වෙනවා ඒ සද්ධාවේ ධර්ම. ඒක නිසා අපි දැනට මේ පින්වතුන්ට තේරෙනවා ඇති මේ කුසල ගතිය අකුසල ගතිය, අව්‍යාකෘත ගතිය කොච්චර තැන්වල කියනවාද කියලා. හේතුව අපි තේමාතිකාව දැනගත්ත හින්දා මේ පින්වත්තුන් අපි කොයි කාටත් ඒක හසුරුවා ගන්න පුළුවන්. තව ගොඩාක් තිබෙනවා තේමාතිකාව හසුරුවන්ට තිබෙන තැන් ප්‍රධාන වශයෙන් මේ ටික අපි කියවෙනවා. හොඳයි ওই විදිහට තමයි ඕක සිද්ධ වෙන්නේ කියලා මම මෛත්‍රී මතක් කරනවා. තව ඉතින් විස්තර අහන එක, බලන එක, කියවන එක සාකච්ඡා කරන එක හැම කෙනාටම වටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් තව කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි සාමාන්‍යයෙන් ඒ ජයන්ත මාත්‍රාගේ ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි. එතනදී අව්‍යාකෘත වශයෙන් අර කායික මේ මේක කරකී දුකක් විඳිනවායි කියන එකට හේතු වුණාට සද්දාව නිසා හරි එතකොට ඒකේ ඒ ශ්‍රද්ධාවේ මේ විපාකයක් නෙමේ කියන එක නේද අපි එතන තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාව එතන ප්‍රකෘති උපනිෂදපතෙන් ප්‍රත්‍ය වුණාට ඒ එතන ශ්‍රද්ධා ඒ කලින් ඒ ශ්‍රද්ධාවේ තියෙන විපාකයක් නෙමේ නේද කියන එක ස්වාමීන් වහන්සේ. සද්ධාවේ ළඟ එකක් නෙවෙයි ඒ ඒ සද්ධාව ඇවිල්ලා වෙන විපා වෙන කරපු දේක විපාකයක් උලුප්පවලා දෙන්න හේතු වෙන එකක්. දැන් මේ වෙන තැනක සිද්ධ කරපු එකක්. ඒක අහේතුක කාරණයක්. දැන් අපි දැන් ඔය කායික දුක්ඛය කියන එක ඇවිල්ලා අහේතුක දුක විපාකයක්නේ. එතකොට ඒක විපාක ස්වභාවයක්. හැබැයි මේ මෙතනදී අපි හිතමු වන්දනාවක් යන්න යනවා වන්දනාවක යන්න යන උට ඉතින් අවුව වන්දනාව යන්නේ සද්ධාවේ. ඒක හැබැයි වන්දනාව යන්නේ සද්ධාවෙන් හැබැයි සද්ධාවේ යනකොට යන්යන් අර වෙන තිබෙන්නා වූ ඔය පරණ පරණ පරණ පරණ අකුසල විපාකයේම ඔකට සම්බන්ධ වෙලා එන්න පුළුවන්. ඒ එන දේවල් ඇත්ත වශයෙන්ම මේ මේ ශ්‍රද්ධාවෙන් අර වැඩි කරන්ට ගියේ හින්දා තමයි ඔක එන්නේ. ආන්නේ ඒකට වෙන ඒක ඈඳගත්ත විපාකයක් ඉස්සරහට දෙනවා. අනිත් එක තමයි තවත් එකක් තමයි මේ වෙනත් ඉස්සල්ලා කරපු දෙයක විපාකය එනකොට විපාක ගතියක් තිබෙනවා. මෙතන තියෙනකොට ශ්‍රද්ධාව වෙලා උපනිශ්‍රේ ගතියක් තිබෙනවා. ඒ වගේම සමහර ඒවාගේ තිබෙනවා හේතුම ගතියක් තිබෙනවා. එක එක ධර්මයක් පහළ වෙන්නේ බහු හේතු ගතියක් එකයි. පත්‍ය ගතියක් එකයි. එක හේතුවකින්ම ඉන්නේ ඉතින් අපි මේකට සම්බන්ධ කරලා අද කතා කරන්නේ උපනිශ්‍රේ පත්‍යයේ ගැම්ම අරගෙන පහළ වෙන ප්‍රත්‍යুৎপন্ন ධර්ම අලලා හැබැයි ප්‍රතිඋප්පන්නයක් දිගහැරියයින් පස්සේ හරියට අර මේසයක මේසයක කකුල් හතර වගේ. එක වෙලාවේ මේසේ කකුල් හතර සත්තුවට තියෙන්න පිහිටන්ට උපකාර වෙනවා වගේ එක ධර්මයකට විපාක වශයෙන් උපනිශ්‍රේ වශයෙන් මිශ්‍රේ වශයෙන් හේතු වශයෙන් උදව් වෙන උපකාර වෙනවා. ඒක නිසා ඒක ඒකට කියනවා ඒක මෙතෙන්ට හැබැයි අදාළ කරගන්න එකත් වැඩිය හොඳත් නෑ හේතුව එක එක්කෙනාට ඒක එකක් තේරුම් ගැනීම අමාරු වෙන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රත්‍ය ගණනය කරනවා කියලා. ප්‍රත්‍ය ගණනාව ප්‍රත්‍යක මේ පෙරහැර වගේ එක දෙයකට ප්‍රත්‍ය ගොඩක් කොච්චර තියෙනවද කියලා බලන එකට කියන ප්‍රත්‍ය ගණනය කරනවා කියලා. ඒක ඉස්සරහා පාඩමකදී දැනගන්න පුළුවන් කොයි විදිහට තියෙනවා මහත්තයා. මේ ඒ විදිහට හිතාගත්තොත් හොඳයි. පෙරවන් සරණයි. පෙරවන් සරණ සංසයක දෙනවා අපි දැන් හුඟක් වෙලාට අහලා අපිට ඇහෙන දෙයක් තමයි භාවනා කරන්න ගියාම මේ භාවනා කරන්න මේ ගත්තම තමයි මේ ප්‍රශ්න එන්නේ කායික වේදනාවෙන් එන්නේ භාවනා භාවනා කරන්නේ නැත්නම් ඕක නැහැ කියන එක. අර ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි හුඟක් අයට තේරුම් ගන්න බැරි අවස්ථාවක් තමයි ඔක මේ කර්මයේ භාවනා කරන්න තියෙන ශ්‍රද්ධාව නිසා නෙමෙයි මේක එන්නේ කලින් අකුසලයක් නිසා එන්නේ මේ භාවනා කරන ඒක තමයි සමිනසේ ප්‍රශ්නේ තේරිපත් ගන්න හේතු උනේ. සමිනස එතකොට අර අකුසල මේ අන්තිම මගේ තව ප්‍රශ්නයක් තිබ්බා ඒකයි ඊළඟ පස්සේ තමයි ආනන්තරේ පාප කර්මයක් කරොත් නියත වශයෙන්ම මේ අපායගත වෙනවා කියන එක තියෙනවා අහස් වෙනවා. එතකොට සමිනස ඒක මේ ප්‍රකෘති උපනිෂපත්තෙන් වෙන දෙයක්ද ස්වාමීනාස නැත්නම් දැන් කුසල පැත්තෙනුත් මොන හරි කියන්නේ අනිවාර්යෙන් කියන්නේ සුගත සුගතියාමි වෙනවක් කියනවා මේ සෝහන් වුණා. ඒතකොට සෝහන් වුණ කෙනෙක්ගෙත් ඒ වගේ අර ප්‍රකෘති වශයෙන්ම උපනිෂපත්තේ වෙන ගතියද තියෙන්නේ නැත්නම් එතන වෙන එකද තියෙන්නේ ස්වාමීන්? උපනිෂේ පත්‍ය උපනිෂේ පත්‍ය නැත්තේ නෑ උපනිෂේපත්‍ය තිබෙනවා ආකාර තුනකට එකක් ආරම්භන වශයෙන් ගත්තාන් පස්සේ උපනිෂේ වෙනවා ප්‍රකෘති වශයෙන් ගත්තාම උපනිෂේ වෙනවා අනන්තර උපනිෂේ තියෙනවා කෙනෙක් ආනන්තරීය කර්මය කරායන්ට පස්සේ එයාට ඒකාන්තයෙන්ම මේ යන්නේ අපායගාමී දුගතියටපත් වෙන්නේ මේ එයාට එයා හදාගන්නවා මේ කර්ම නිමිත්තක්. ඕක තමයි වරදින්න තැන. ඒ කර්ම නිමිත්ත වෙන වෙන් කරන්න බෑ. මේ අයින් කරන්න බෑ. හරියටම ඒ වෙලාවට බලවත් ලෙස එන කර්ම නිමිත්ත කර්ම නිමිත්ත ආපු ගමන් එයාට වෙන පැත්තකට හරවන්න බෑ. ඒක නිසා මව් මැරීම, පියා මැරීම ආදී දේවල් ඒවා වෙන්නේ හේතුවත් ගුණ වශයෙන් අම්මා, ගුණ වශයෙන් තාත්තා, ගුණ වශයෙන් බුදුන්, ගුණ වශයෙන් රහතන් වහන්සේ ඒ වගේම සංඝයා ගත්තම ජීවිතයකට අම්මයි තාත්තයි හරි ළඟයි. හරිම ළඟයි. අපි අපි අහලා තියෙනවා නේද? මිනිස්සෙක් වයසට යනකොට එයාගේ මැද්දෑවේ ජීවිතයේ කරුණු අමතක වෙනවා පොඩි කාලේ දේවල් මතක් වෙනවා කියලා. පොඩි කාලේ දේවල් මතක් වෙනකොට අම්මා තාත්තා සහෝදරයෝ හිටපු ගම් පළාත් ආදී දේවල් මතක් වෙනවා. ඒ ගොඩක් වෙන්නේ එයාගේ ජීවිතයට සම්බන්ධ නිසා. ඒ ජීවිත සම්බන්ධය සහ ಗುಣ. පුදුරජාන් වහන්සේගේ රහතන් වහන්සේගේ විශේෂයෙන්ම ජීවිතයට සම්බන්ධ වුණේ නැතත් රහතන් වහන්සේලාත් ඔක්කොම අපි නෑදෑ නෙවෙයිනේ. නමුත් ಗುಣ වශයෙන් හරිය වැඩි. ආන්න ඒක නිසා ඒ කරන ක්‍රියාව තුළ කවදාක්වත්ම එයාට අර අවසාන අවස්ථාවේදී ඒ නිර්මාණය වෙන කර්ම නිමිත්ත යටකරන්න බෑ අනිවාර්යම අපාය යනවා. ඒකයි එතන ආනන්තරීක කියා කියන්නේ. ඒක හරියටම කරන වෙලාවෙම මෙතනින් චුත වෙන චුත වෙන්න කලින් හොඳ බලවත්යක් හදලා දෙන්න. මේ හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගත්තාම ඔය මේ අජාසත් රජතුමා අජාසත් රජතුමා අපාය ගියා. හැබැයි එයා දානි දීලා නෙවෙයි ගියේ. එයා එයා මේ අපායේ ගිය අර තාත්තා මරපු නිසා. එයා මහා නරකාදී යන්ට හිටපු එක එයාට පොතනකට මාරු වෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඒකෙම බ්‍රාන්ච් එකක් හැටියට වගේ දැන් රුසුපතකට යන්න සිද්ධ වුණා මේ අර පස්සේ කාලේදී ආ කරපු දේවල් තේරුම් අරගෙන බුද්ධ ශාසනයේ ස්වාමින් වහන්සේලාට බොහෝම ලංව හිතවත්ව හරි ආදරෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරපු නිසා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පළවෙනි සත්‍යයනාව කරනකොට ඇත්ත වශයෙන්ම මේ ඒ පළවෙනි ධර්ම සත්‍යයනාවේ 500ක් රහතන් වහන්සේලාට දානමාන ස්පොන්සර් කරේ තාතමරාපු කෙනෙක් නේ. ඒ ඒ වගේ දේවල් වලින් තමයි අරක එයාට සම්පූර්ණ ඇති කරගන්න බැරුණා හැබැයි අඩු කරගත්තා. එහෙම එතකොට මේ සෝවාන් වෙච්ච එක්කෙනා සෝවාන් වෙච්ච එක්කෙනා සෝවාන් වෙනකොට මේ සිත් ගණනාවක් නැසනවා. ඒ කියන්නේ මේ අකුසල ධර්මයන්ගේ තිබෙනවානේ ditthිගත සිත් ඒ ditthිගත සම්පයුක්ත සිත් ඔක්කොම එයා නැසනවා. උපේක්ෂා සාගත දෙකයි සෝමනස්ස සාගත දෙකයි. ඒ ditthිගත සිත් නැති කරායින් පස්සේ සහ එයාර විචිකිච්ඡා සහගත හිතක් නැති කරනවා. එතකොට සිත් 12කින් තව තියෙන්නේ සිත් කීපයක්. ඉතින් ඒ ටික නැති කරාම එයාට මේ අර ඒ නිසා ඇතිවෙනා වූ දෘෂ්ටිගත නිමිති පහළ වෙන්නේ නැහැ. ධර්මයක් හැටියට ධර්ම ස්වභාවය මෙයාට ඒ නිවන් අරමුණු කරගෙන පහළ වෙච්ච සහ මේ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන කරපු හොඳ කුසල ධර්මය අවසාන වෙනකොට අවසාන කාලයේදී හිතට පුදුම විදියට ගලාගෙන එනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක නිසා manuss ලෝකෙ උපදින්නත් පුළුවන්, දිව්‍ය ලෝකෙ උපදින්නත් පුළුවන්. කවදාකවත් කෙනෙක් නිවන් අරමුණු කරගෙන ඒ ඵලසිතකින් එහෙම උපදින්නේ නැහැ. කාමාචිත කුසල සිතක් තමයි ඉදිරිපත් වෙන්නේ. ධ්‍යාන භාවනා කරලා තිබුණොත් මරණාසන්න අවස්ථාවේදී ධ්‍යාන ආරම්භණය ඉදිරිපත් වෙනවා. මේ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. තේරුම් ගන්න. අම්මසාරතු ඔන්න වෙන දෙකක් කරා. කවුරුත් නැහැ වගේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අද සැකටසටහන් දේවා කරන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ වහන්සේ අපේ වෙනුවෙන් මේ කාලය වේස නොබලා මේ මධ්‍යම රාත්‍රියේ කිට්ටු වෙන සම්මත්ක මේ වගේ ධර්මයේ අනුග්‍රහ කිරීම පිළිබඳව අපේ ඉතාමත්ම කෘතවේදී පුණ්‍ය අනුමෝදනාව සවනට සිසුස වෙනේ ඔබ වහන්සේට පිරිනමනවා. ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අද සාකච්ඡාව නිමා කරන්න ලැබෙනවා. නැත්නම් සර්වසම්මයි හැම දිනාටම තෙරුවන් සරණයි සද්ධාවන්ත පින්වත්නි අදත් අපි මේ කාල වේලාව අරගෙන බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර ධර්ම පරාසයක හිත මෙහෙවන්ට උත්සාහ කළා අභිධර්මයේ ප්‍රත්‍යකුට්ඨාස කතා කිරීම හරිය ගැඹුරුයි ඒ ගැඹුරු ධර්ම හරියට පුංචි ධර්මයක් තවත් ධර්මයක ස්පර්ශ වෙනවා වගේ ස්වභාවයක් මේකේ තිබෙන්නේ. ඉතින් ඒ ධර්ම මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට අපිට පුජ්‍යල සංඥාව නැති වෙනවා වගේම බුදුරජාණන් වහන්සේගේ නුවණේ තිබෙනාම විසිතුරුකම කියන ධර්මය මත වෙනවා. ඉතින් උන්වහන්සේ මේවා ප්‍රකාශ කරේ නැත්තම් සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරලා තිබ්බේ නැත්තම් අපිට මේ ධර්මයේ තේරුම් ගන්නට හිතන්ට මෙනෙහි කරන්න අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අදත් මේ පින්වත් සියලු දෙනාම මේ වැඩසටහන සම්බන්ධ වෙලා මහ විශාල කුසල් සිත් පරම්පරාවක් උපදවාගත් බණ ආශා ගැනීම සාකච්ඡා කිරීම ආදී වශයෙන් මේ උපදවාගත් ආ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් පින්වත් මේ ධර්ම මණ්ඩලයේ ඉන්න හැම දෙනාටමත් සාන්තියක් වේවා විශේෂයෙන් අපේ ලලිත් දරුවත් මහත්මයාට ඒ පෞලේ හැම දිනාටම ඒ වාගේ මේ මෙහෙයවීම කටයුතු සිදු කරා වූ ජයන්ත මහත්මයාට ඒ වාගේම ප්‍රශ්න ඇසුව අපේ භූම මහත්මයානිත් අසාගෙන හිටු මහත්මාත්මය සෑම දිනාතම ධර්මඥානේ භාවනා ඥානේ පහළ වේවා මේ ධර්මයේ අසන හැම වාරයක් පාසාම සෑම අවස්ථාවකදීම තමන්ගේ කෙලෙස් කින් නිවාගෙන මානසිකාර්ය මතු කරගෙන අපි මේ කියලා දී මතු කරලා දීපු සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයන් මෝරවාගෙන ප්‍රඥාව වඩවාගෙන ප්‍රඥාවෙන් උද්ධාදී උත්මයන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ සදාකාලික සැපැති නිවනේ සැනසීම ලැබීවා නිර්වාණ අවබෝධය නිර්වාණ ස්පර්ශය කිරීම පිණිස මේ බණ ඇසීම මෙනෙහි කිරීමේ හිතීමේ කුසලයේ හේතු වාසනා වේවා සමයිත්‍රින් ආශිර්වාද කරනවා හැම දිනාටම තිරුවන් සරණයි සාදු සාදු